තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී ਸਰවඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ හිලව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රු ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන් ලෝවැසි සකල සත්‍යයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ සූ 80000ක් වූ අසිරිමත් ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝරකටුක සංසාර ගමනෙන් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වතුන් සූදානම්ව සිටින්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර දේශනාවක අරුත් විවරණය කරගන්නට ඒ සූත්‍ර දේශනාව මනාව ශ්‍රවණය කරන්නට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙහි වාසය කරන්නා වූ සත්වයාට සංසාර දුකින් ඈතර වීම පිණිස හේතු වෙන්නා වූ නිර්වාණ ద్వාර පහක් ඒ නිර්වාණ ద్వාර පහෙන් පළවෙනි එක තමයි ධර්ම දේශනාව. යම් ස්වාමීන් වහන්සේ නමක් එහෙමත් නැත්නම් දේශකයෙක් ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් දේශනාවන් පදයෙන් පදේ ගලපලා නිවරදිව දේශනා කරනවා නම් ඒ දේශනාව අතරතුරදී තමන්ගේ හිත එකඟ කරගන්නට දක්ෂයි නම් උන්වහන්සේට ඒ දේශකයාට පුළුවන්කම තියෙනවා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු නාගසේන ස්වාමීන් වහන්සේ උතුම් සෝතාපන්න ඵලයට පත් උනේ උපාසිකාවකට අභිධර්ම දේශනාවක් කරනකොට මලියදේව මහරහතන් වහන්සේ උතුම් මරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්තේ ධර්මානුශාසනාවක් පවත්වනකොට මේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු තවත් භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන තියෙනවා බණ කියන අතරතුරදීම. එතකොට අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ හැටියට මම දක්ෂයි නම් මටත් පුළුවන්කම තියෙනවා උතුම් නිවන සාක්ෂාත් කරගන්නට. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ නිර්වාණ ධාරයේ හැටියට ධර්ම ශ්‍රවණය. බණ අහන කෙනාටත් පුළුවන්කම තියෙනවා මේ බණ අහන අතරතුරදීම නිවන සාක්ෂාත් කරගන්නට. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි මුල් බුදු සමය පිළිබඳව සලකලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන විශේෂයෙන්ම මුල් අවුරුදු 20 කාලය අතරතුරදී බොහෝ භික්ෂූන් වහන්සේලා බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මගඵල නිවන් සාක්ෂාත් කරගෙන තියෙන බණ අහන අතරතුරදී මේ පින්වතුන් දන්නෝ අනේපිඩු මහ සිටුතුමා බිම්බිසාර මහරජුරෝ ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ ඒ මගඵලලාභී උතුමාණන් වහන්සේලා බණ අහලා තමයි නිවන් දැක්කේ පින්වතුනි ප්‍රථම ධර්ම දේශනාව සිදු කරනකොට කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන ඒ ස්වාමීන් වහන්සේලාත් නිවන් දැක්කේ බණ අහන අතරතුරදී. විශේෂ කාරණාවක් අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන් සෝතාපන්න ඵලය විතරක් නෙවෙයි. උතුම් අරිහත්ත්වේ පවා සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා මනාව ධර්ම ශ්‍රවණය කළොත්. ප්‍රඥාවෙන් අග්‍රේස්වර වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා සූකරකත ලෙනේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දීගණක කියන පිරිවැජියාට වේදනානුපස්සනාව පිළිබඳව ධර්මකාරණාවන් පැහැදිලි කරනකොට බුදු පියාණන් වහන්සේට පවන් චලනෙන් හිටපු සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එදා ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා පවන් චලමින් ඉන්න අතරතුරදීම උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තා කියලා අපි අහලා තියෙනවා එතකොට මේ පින්වතුන් කල්පනා කරන්න ඕනේ එහෙම බණ අහනකොට එහෙමත් නැත්නම් බණ කියනකොට නිවන් දකින්න නිකම්ම පුළුවන් වෙන්නේ නැහැ. ඒ වෙත තමන්ගේ සම්පූර්ණ අවධානයම යොමු කරගෙන ඉන්න ඕනේ. වෙනත් වෙනත් කටයුතු සිදු කරමින් බණ ඇහුවොත් බොහෝ විට මේ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ මුළු සංසාර ගමනම කෙටි කරගන්න හේතු වෙනවා. ආපහු මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක්ඛ ස්කන්ධයන්ටපත් නොවීම පිණිස හේතු වෙන ධර්ම ශ්‍රවණය කියන කාරණාව මනාව ශ්‍රවණය කළොත් මේ පින්වතුන්ට පූර්වාකෘත කුසල කර්මයන් තියෙනවා නම් අතීතයේ කරන ලද පින් පිරিলা තියෙනවා නම් ඔය ඇත්තන්ටත් පුළුවන්කම තියෙනවා බණ අහන කාලය අතරතුරදීම නිවන් දකින්න. එතකොට මේ නිර්වාණ ద్వාර දෙකම මේ මොහොතේදී ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ බණ අහන කාලය අතරතුරදී දේශකයා හැටියට බණ කියන කාලය අතරතුරදී යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය උපදවා ගන්නට. ඒ උපදින්නා වූ යෝනිසෝ මනසිකාරයම තමයි විදර්ශනා නුවණ බවට පත් වෙලා අපිට මේ සංසාර ගමන නිමා කරන්න අවස්ථාවක් සලසලා දෙන්නේ. ඒ නිසා මුලින්ම ආරාධනා කරනවා මේ බණපද ටික හරියට දක්ෂ මාලාකාරයෙක් මල් මාලයක් අමුණනවා වගේ. ඇහෙන ඇහෙන පදයක් පදයක් ගානේ හොඳට ශ්‍රවණය කරලා හැකිතාක් මතක තියාගෙන නුවණින් මෙනෙහි කරන්න උත්සාහවත් වෙන්න කියලා. අද දවසේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකය තුල ඇතුළත් වටිනා සූත්‍රයක්. දැන් මේ පින්වත් පිරිස බොහෝ කාලයක් තිස්සේ ඉඳලා මාස 4ක් 5ක කාලයක් තිස්සේ ශ්‍රවණය කරන්නේ විදර්ශනා අත්පොත කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වපු මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තුල සූත්‍ර දේශනා 50ක් ශ්‍රවණය කළා. මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල සූත්‍ර දේශනා 50ක් ශ්‍රවණය කළා. දැන් උපරි පඤ්ඤාසකය තුලත් සූත්‍ර දේශනා ගණනාවක්. සූත්‍ර දේශනා 20ක් 25ක් විතර ශ්‍රවණය කරලා අවසానයි. දැන් අද දවසේදී අපිට ඉගෙන ගන්නට තියෙන්නේ උපරි පඤ්ඤාසකය තුල ශුන්්‍යත වර්ගය. තුල ඇතුළත් අච්චරිය අබ්බූත කියන සූත්‍ර දේශනාව. අච්චරිය අබ්බූත සූත්‍රය සඳහන් වෙන්නේ තුන්වෙනි සූත්‍රයේ හැටියට මේ ශුන්්‍යත වර්ගයේ. එතකොට ශුන්්‍යත වර්ගය තුලත් ඇතුළත් වෙනවනේ සූත්‍ර දේශනා 10ක්. ඒ සූත්‍ර දේශනා 10න් අද දවසේදී කියා දෙන්න බලාපොරොත්තු වෙන තුන්වෙනි සූත්‍රය. අච්චරි අබ්බූත සූත්‍රය ඉගෙන ගන්නකොට අපිට විශේෂිත කාරණාවන් කීපයක් අපේ ජීවිතය තුළ සමුර්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ මොනවද? පළවෙනියටම ලෝතර බුදු පියාණන් වහන්සේගේ මහ බෝධිසත්වයාණන් වහන්සේ හැටියට මේ ලෝකයට පහළ වුණාට පස්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න තැන දක්වා සිදු වුණු අසිරිමත් සිදුවීම් පිළිබඳව ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒක තමයි පළවෙනිම කාරණාව. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධාරණය කර ගැනීමේ ශක්තිය ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත තුළ ඉපදිලා තියෙනා වූ ප්‍රබල ශ්‍රද්ධාව. ඒ වගේම ආනන්ද සාමීන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමේ හැකියාව. ආනන්ද සාමීන් වහන්සේගේ මේ තිබුණු දක්ෂතාවයන් පිළිබඳවත් අපිට දැන කියා ගන්නට අවස්ථාව ලැබෙනවා. වැදගත්ම කාරණාව ලෝතුරා බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඒ අසිරිමත් කාරණාවන් දැනගත්තායින් පස්සේ අපිට එදිනෙදා ජීවිතය ගත කරනකොට ඒවා මෙනෙහි කරලා බුද්ධානුස්සති භාවනාවක් බවට පරිවර්තනය කරගන්න අවස්ථාව ලැබෙනවා. බලන්න පින්වතුනි වටිනා කාරණාවන් තුනක් අපේ ජීවිතයට එකතු කරගන්න ලැබෙන උතුම් සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවෙහි ඇතුළත් කරුණු මේ පින්වත් පිරිස වරින් වර ශ්‍රවණය කරලා තියෙන බව මම දන්නවා. විසක් පොහොය කාලෙට, ඇසල පොහොය කාලෙට, ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ගුණයන් සමරන වෙනත් වෙනත් පූජ්‍ය පූජ්‍ය උත්සව තියෙන කාලවලදී මේ කාරණාවන් හොඳට ශ්‍රවණය කරන්ට අහන්න ලැබෙනවා. නමුත් වින්වතුනි මේ සූත්‍ර දේශනාව අප විසින් පැවැත්විය යුතු නිසා ඔබ අහලා තිබුණට ඒ කාරණාවන් අපිටත් අද දවසේදී කියලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අච්චරි අබ්බූත මේ වචනයෙහි අර්ථයම ආශ්චර්යයි අද්භූතයි. ආශ්චර්ය වූ අද්භූත වූ කාරණාවන් ගැන තමයි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ආශ්චර්ය අද්භූත කියනකොට අපි වර්තමාන ලෝකයේ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් අපිට විවිධ දේවල් සිහිපත් වෙනවා. දැන් වර්තමානයේදී අපි අහලා තියෙනවානේ මහා පුදුම අටක් පිළිබඳව. චීන මහා ප්‍රාකාරයේ එක මහා පුදුමයක්. තජ් මහල කියන්නේ එක මහා පුදුමයක්. අටවෙනි මහා පුදුමය හැටියට සීගිරිය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අනිත් ඒවා පිළිබඳව කියන්න මම දන්නේ නැහැ. නමුත් පින්වතුනි අපි කල්පනා කරලා බැලුවොත් මේ චීන මහා ප්‍රාකාරය ගඩොලින් ගඩොල තියලා මහා විශාල පිරිසක් එකතු වුණොත් මේක බඳින්න බැරිද? අදත් පුළුවන් ඒ කාරණාව කරන්න. මේ සීගිරිය වගේ මහා පර්වතයක් දක්ෂ කලාකරුවෝ සිය ගණනාවක් යෙදෙව්වොත් අද දවසේදීත් පුළුවන් එවැනි වටිනා කලා නිර්මාණයන් සිදු කරන්නට. තජ් මහල් වගේ ගොඩනැගිලි රාශියක් වසරක් දෙකක් ඇතුළතදී වර්තමාන කාලයේදී තියෙනා වූ ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කරන්න පුළුවන්. එහෙමනම් ඇත්තටම ඒව අච්චරිය අභූත කාරණා හැටියට අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. සැබවින්ම අච්චරිය අබ්බූත කාරණාවන් පින්වතුනි වර්තමාන කාලේ නෑ තිබුණේ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණු සමයේදී. ඒ නිසයි බුදු පියාණන් වහන්සේ විසින්ම මේ අච්චරිය අබ්බූත කියන නම මේ සූත්‍ර දේශනාවට ලබා දීලා තියෙනවා. සූත්‍රය ආරම්භ වෙන්නේ සුපුරුදු විදිහට ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ ලෝතර බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන උන්වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වාසය කරපු ස්ථානය අනාථ පින්ඩික සිටුතුමා කරවපු ජේතවනාරාමය. ඒ ස්ථානයේ වැඩ වාසය කරමින් තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන්නේ. මේ සූත්‍රය දේශනා කරන දවසේදී පසුබතින් වැළකුණු භික්ෂූන් වහන්සේලා. ඒ කිව්වේ භික්ෂූන් වහන්සේලා උදෑසන කාලයේදී පිණ්ඩපාතයට වැඩම කරලා පිණ්ඩපාතය ලබාගෙන එක වේලක් වළඳලා දහවල් කාලේ වේල වළඳන්නේ නැතුව උන්වහන්සේලා උපස්ථාන ශාලාවට එක්කාසු වෙලා ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ සම්නිපතිතානං වෝ භික්කවේ දයංකරණීයා මහණෙනි නුඹ වහන්සේලා එක්රැස් වූ විට කාරණා දෙකක් කරන්න ඕනේ. එකක් තමයි ආර්ය තුෂ්ණී භූතභාවයෙන් යුක්තව පසුවෙන්න ඕනේ. සූත්‍ර පිටකය තුල සිංහල පරිවර්තනයේ වරහන් ඇතුලේ තියෙනවා පින්වතුනි මේ ආර්ය තුෂ්ණී භූතභාවය කියන්නේ ද්විතීය ධානයට කියලා. එතකොට ඒ කාලේ වාසය කරපු භික්ෂූන් වහන්සේලාගේ මානසිකත්වය පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන්නේ එහෙම නැතිනම් භාග්‍යවතුන් වහන්සේ වදාලා දහම් කතාවෙහි නිරත වෙන්න ඕන කියලා. මෙතන වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා ධර්ම කතාවෙහි තමයි නිරත වෙලා ඉන්නේ. අටුවාචාරීන් වහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂුන් වහන්සේලා කොයි වගේ දේවල්ද ධර්ම සාකච්ඡාව ඇතුලේ කතා කළේ කියලා. අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ තථාගතස්ස මහිද්దికා මහානුභාවේන භික්ෂුන් වහන්සේලා කතා කරනවා තෘෂ්ණා දෘෂ්ටිමාන සංසිඳවපු කර්ම වටය බිඳහෙලපු දුක් පීඩා දුරු කරපු පිරිනිවන් පා වදාළ අතීත ලෞතර බුදුරජාණන් වහන්සේලා මහත් 이르දි සම්පන්නයි මහත් ආනුභාව සම්පන්නයි ඒ වගේම උන්වහන්සේලාගේ ජීවිත ආශ්චර්යයි අද්භූතයි බලන්න භික්ෂුන් වහන්සේලා එදා එකතු වුණාට පස්සේ කතා කරපුවා. දැන් ওই පින්වතුන්ට මේ පුංචි කාරණාවෙන් නමුත් Tamange ජීවිතයට විශාල ආදර්ශයක් ගන්න තියෙනවා. ඔය ඇත්තන්ගේ හිතින් අහලා බලන්න අපිත් එකතු වුණාට පස්සේ ඥාති මිත්‍රාදීන් හෝ gedara Tamange පවුලේ උදවිය සමග හෝ මේ වාගේ දේවල්ද කතා කරන්නේ එහෙමත් නැත්නම් වැඩකට නැති දේවල්ද කතා කරන්නේ වැඩකට නැති දේවල් කතා කරනවා නම් අන්න Tamange කෙලෙස් වැඩෙනවා මේ වගේ සරල කාරණාවක් වුණත් ඇත්තටම මේක සරල නෑ. නමුත් හැමෝම අහන්න කැමති කාරණාවක් නේ බුදු පියාණන් වහන්සේලාගේ ජීවිත කතාව. මෙවැනි කතාවක්වත් කරන්න අපි හුරු පුරුදු වෙන්න ඕනේ. අකුසල් උපදවනවා වෙනුවට කුසලයේ උපදවා ගන්න දක්ෂභාවයක් ඇති කර ගන්න ඕනේ. මේ භික්ෂුන් වහන්සේලා කතා වෙන්නේ මොන කාරණාද කියලා බුද්ධඝෝෂ මහා ඉෂ්ඨවිර පාදයානන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය අටුවාවේදී සඳහන් කරනවා එක භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කරනවලු විපස්සී බුදුරජාණන් වහන්සේ පිළිබඳව. විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොට මිනිස්යාගේ වයස අවුරුදු 80000යි. උන්වහන්සේ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ උප්පත්තිය ලැබලා සද්ධර්මයේ ලෝකයාට දේශනා කළා අවුරුදු දහස් ගාණක් පුරාවට. ඒ වගේම මේ මහා භද්‍ර කල්පයේ ලෝකයට පහළ වුණු පළවෙනි බුදු පියාණන් වහන්සේ කකුසඳ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 40000ක් මේ ලෝකයේහි වැඩ වාසය කරමින් ලෝකවාසී සත්වයා නිවන් පුරයට පැමිණෙව්වා. ඒ විතරක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. මේ මහා භද්‍ර කල්පයේහි දෙවණියට පහළ වුණු බුදු පියාණන් වහන්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 30000ක් වැඩ හිටියා. කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් වහන්සේ අනතුරුව මේ ලෝකයට පහළ වෙලා අවුරුදු 20000ක් ලෝකවාසී සත්වයාට ධර්මය දේශනා කළා. දැන් වර්තමානයේදී අපගේ ශාස්ත්‍රූ ගෞතම බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලානේ. උන්වහන්සේගේ ජීවිතය තුලත් ආශ්චර්ය අද්භූත කාරණාවන් එමටයි. ආන් ඒ විදිහටලු භික්ෂුන් වහන්සේලා ධර්ම සාකච්ඡාව තුළ නිරත වෙලා තියෙන්නේ. මේ අතරතුරදී මේ සාකච්ඡාවේ නිරත වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා අතර වැඩ සිටි ආනන්ද ස්වාමීන් වහන්සේට පුදුමාකාර ශ්‍රද්ධාවක් නැතිබුණේ. උන්වහන්සේ මේ වෙලාවේදී සඳහන් කරනවා ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ තේ භික්ඛු ඒතද වෝච අච්චරියා චේව ආවුසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතාච අබ්බූතා චේව ආවුසෝ තථාගතා අබ්බූත ධම්ම සමන්නාගතා ചാති ආයුෂ්මතුන් වහන්සේ නුඹ වහන්සේලා ප්‍රකාශ කරපු කාරණාව සත්‍යයි සැබවින්ම ලෝතුරා බුදු පියාණන් වහන්සේලා ආශ්චර්යයි. සැබවින්ම ලෝතුරා බුදු පියාණන් වහන්සේලා අద్භූතයි. ආශ්චර්ය වූ අද්භූත වූ ශ්‍රේෂ්ඨ වූ සිදුවීම් ගණනාවක් විශිෂ්ට වූ ධර්මතා රාශියක් මේ ලෝකෙහි සිද්ධ වෙන්නේ බුදු පියාණන් වහන්සේලා පහළ වුණු සමයේදීමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා මේ සියලු දේවල් ලෝතර බුදු පියාණන් වහන්සේ දිව කනින් සාවධාරනවා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දැනගෙන මේ ස්ථානයට වැඩම කරනවා බුදු පියාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දිවකණින් අසාවදාලා කියලා ඒ භික්ෂූන් වහන්සේලා මැදයට පැමිණිලා එකවරම ධර්ම සාකච්ඡාවට එළඹෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම වැඩම කරලා භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මම මේ ස්ථානයට වැඩම කරනකොට නුඹ වහන්සේලා කොයි වගේ කතාවකද නිරත වුනේ? බලන්න භාග්‍යවතුන් වහන්සේගේ තිබුණු අනතිමානී ගුණය නිහතමානී ගුණය කොච්චරක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දැනගෙනවත් අනිකුත් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දන්නවා කියන කාරණාව එකවරම දැනෙන්න සලස්වන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මං වැඩම කරනකොට නුඹ වහන්සේලා කවර කතාවකද නිරත වුනේ ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි අන් කතාවක නිරත වුණේ නැහැ. මේ ලෝකයට පහළ වෙන ලෝතුරා බුදු පියාණන් වහන්සේලාගේ අසිරිමත් භාවය පිළිබඳවයි කතා කළේ. ආශ්චර්ය වූ අద్භූත වූ ඒ බුදුරජාණන් වහන්සේලාගේ සුන්දර වූ ජීවිත පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කරනවා අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසී තස්මාතිහතං ආනන්ද බීයෝසෝ මත්තාය පටිබන්තු තථාගතස්ස අච්චරියා අබ්බූතා ධම්මාති. භාග්‍යවතුන් වහන්සේ වදාලා බොහොම හොඳයි. නුඹ වහන්සේලා සාකච්ඡා කරපු දේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරනු ලබන දෙයක්. එහෙමනම් මේ ස්ථානයේ වැඩ වාසය කරන මාගේ අග්‍ර උපස්ථායක ආනන්දට මම සඳහන් කරනවා මේ වෙලාවේදී ආනන්ද දැනගෙන ඉන්න විදිහට. ආශ්චර්ය අద్භූත කාරණාවන් මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට කියලා. බලන්න භාග්‍යවතුන් වහන්සේ කොයි තරම්නම් මහා කරුණාවකින් යුක්තයිද කියලා. තමන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලා අතර ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාවෙහි මහාන් තත්ත්වය පිළිබඳව දැනගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ලවා තමයි මේ වෙලාවේදී බුදු පියාණන් වහන්සේගේ ජීවිතය තුළ පැවතුනා වූ ඒ ආශ්චර්ය අద్භූත කාරණාවන් පිළිබඳව දේශනා කරන්නේ. ආනන්ද සාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද නුඹ වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය අద్භූත කාරණාවන් අදිමාත්‍රව වැටහෙනවා. තවත් භික්ෂූන් වහන්සේලා මෙතන වැඩ සිටියට ඒ සියලු දෙනාටම වඩා වැඩිපුර වැටහෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේදී මේ කාරණාව සඳහන් කරන්නේ. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරය ලැබුණු නිසා දේශනා කරනවා අනිකුත් භික්ෂූන් වහන්සේලාට ස්වාමීනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ නුඹ වහන්සේගේ සම්මුඛයෙම මම මේ විදිහට අහලා තියෙනවා කොහොමද බෝධිසත්වයාණන් වහන්සේ පාරමී ශක්තියෙන් සම්පූර්ණ කරලා අවසාන වුණු යම් දවසක් තියෙනවද? ඒ අවසාන වුණු දවසේදී තුසිත දිව්‍ය ලෝකයට පැමිණෙනවා නම් ඒ තුසිත දිව්‍ය ලෝකයට පැමිණෙන බෝධිසත්වයාණන් වහන්සේ සිහි නුවණින්මයි තුසිත දිව්‍ය භවනට පැමිණෙන්නේ. පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ යම් පාරමිතාවක් පූර්ණේ කළා නම් ඒ සියලු පාරමිතාවන් පූර්ණේ කළේ උන්වහන්සේට නෙවෙයි අපි වෙනුවෙන්. ඇයි මම එහෙම සඳහන් කළේ? ඔබ අහලා තියෙනවා ගෞතම බුදු පියාණන් වහන්සේ නියත විවරණ ලබා ගන්නේ දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාද පාමුලදී. එදා සුමේද තාපසතුමා හැටියට උප්පත්තිය ලැබලා දීපංකර ලෝතුරා බුදුරජාණන් වහන්සේට මඩ වගුරක් මත සයනය කරමින් මඩ වගුරක් මත වැතිරිලා භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන්න තමන් වහන්සේගේ පිට පූජා කරපු උත්තමයෙක් තමයි සුමේද තාපසතුමා. එතනදී මහබෝධිසත්වයාණන් වහන්සේ කල්පනා කරනවා නියත විවරණ ලබාගෙන පිරිය යුතු බුද්ධ කාරක ධර්ම මොනවද? බුද්ධ කාරක ධර්ම කියන්නේ පාරමිතා ධර්මයන්ට දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව මේ පාරමිතා 10ම සම්පූර්ණ කළේ භාග්‍යවතුන් වහන්සේට නිවන් දකින්න නෙවෙයි. අපිට මේ නිවන් මඟ කියලා දෙන්න. පින්වතුනි සතර පද ගාතාවක් අහනකොට දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදපාමුල නිවන් දකින්න පින්පුරාගෙන ආපු උත්තමයෙක් සුමේද තාපසයා. ඔබත් මමත් වෙනුවෙන් මේ ගෝර කටුක සංසාර ගමනට ඇවිල්ලා අනිත් අයගේ කසපහරවල් වදිනකොට පුදුමාකාර ඉවසීමකින් යුක්තව එදා ශාන්ති පාරමිතාව පිරුවේ අපිට මේ ධර්මය කියලා දෙන්න. අනිත් අයගේ තාඩන පීඩන ලැබෙනකොට නපුරු වචන ලැබෙනකොට ඒ සියල්ල ඉවසා දරාගෙන උපේක්ෂා සහගත සිතින් වාසය කළේ ඔබටත් මටත් මේ ධර්මය කියලා දෙන්න. මහෞෂධ පඬිතුයා හැටියට ගැටලු ගණනාවකට මුහුණ දීලා තමන් වහන්සේගේ ප්‍රඥාව භාවිතා කරලා ඒ සියල්ල විසඳලා ඒ ප්‍රඥා පාරමිතාව පිරුවේ ඔබටත් මටත් මේ ධර්ම කියලා දෙන්න. එදා විස්සන්තර ජාතකයේදී තමන්ගේ ආදරණීය දරුවෝ දෙන්න. ජූචක බමුණා හඬව හඬවා අරගෙන යනකොට නිකම්ම නෙමෙයි වැල්පොටකින් බැඳගෙන දරුවෝ දෙන්නට තලමින් ඇදගෙන යන්නේ. ඒ යනකොට පින්වතුනි උපේක්ෂා සහගත සිතුවිල්ලෙන් උතුම් බුද්ධත්වයම අරමුණු කරගෙන නිසල්මන්ව වැඩ හිටිය ඔබටත් මටත් මේ ධර්මය කියලා දෙන්න. සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට තමන් වහන්සේ සමග එකටම පැමිණි මන්ත්‍රී දේවිය ශක්‍ර දේවේන්ද්‍රයා එදා මහලු වේශයකින් පැමිණුණාට පස්සේ ඒ මහලු බමුණට දාණය සඳහා පූජා කළේ ඔබටත් මටත් මේ ධර්මය කියලා දෙන්න. බලන්න පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ මේ සියලු කැපකිරීම් කළේ ඔබත් මාත් වෙනුවෙන්. ඒ සියලු කැපකිරීම් අවසානයේදී වෙස්සන්තර ජාතකයේදී වෙස්සන්තර මහරජුරෝ පාරමිතාවන් සම්පූර්ණ කරලා අවසානයේදී තුසිත දිව්‍ය ලෝකයේහි සන්තුසිත කියන දිව්‍ය රාජයා හැටියට උප්පත්තිය ලබනවා. මනා වූ සිහියෙන් යුක්තව, මනා වූ නුවණින් යුක්තව, මනා වූ සම්පජඤ්ඤයෙන් යුක්තවමයි තුසිත දිව්‍ය ලෝකයේහි උප්පත්තිය ලබන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එපමණක් නෙමේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මම නොබ වහන්සේගේ හමුවේම අහලා දැනගෙන තියෙනවා. එදා සන්තුසිත කියන දිව්‍ය රාජයා හැටියට මහ බෝධිසත්වයාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේහි වැඩ වාසය කළේ මනාව වූ සිහියෙන්මයි. පින්වතුනි දිව්‍ය ලෝකයට ගියාම බොහෝ දෙනෙකුට තමන් ආවේ කොහෙන්ද කියලාවත් අමතක වෙනවා. තමන් ඉන්නේ කොතනද? තමන්ට මේ දිව්‍ය ලෝකයේහි මේ තරම් සැප සම්පත් ලැබුණේ කුමක් නිසාද මේවා ඔක්කොම අමතක වෙලා පංචකාම වස්තුන්ට ගිජු වෙන ගතියක් තියෙනවා. නමුත් මහ බෝධිසත්වයන්න් වහන්සේට එවැනි දෙයක් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේ දන්නවා මම මේ පාරමිතාවන් සම්පූර්ණ කරගෙන අවසාන ආත්ම භවයේදී සන්තුෂ්ඨ කියන දිව්‍ය රාජ්‍යය හැටියට උප්පත්තිය ලැබුවේ ඊළඟ භවයේදී බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න ප්‍රාර්ථනාවෙන්. උන්වහන්සේ මනා වූ සිහියෙන්ම තුසිත දෙව්ලොව වාසය කරනවා. ඒ විතරක් නෙමේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මම ඔබ වහන්සේ ඉදිරියේම අහලා තියෙනවා. නුඹ වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම අහලා තියෙනවා. එදා මහ බෝධිසත්වයාණන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට ඒ චුත උනේ මනා වූ සීයෙන් යුක්තවමයි. පින්වතුනි දිව්‍ය ලෝකයේ දෙවිවරු චුත වෙන ක්‍රම කීපයක් තියෙනවා. සමහර දෙවිවරු පූර්ණ ආයුෂ වින්දනය කරලා තමයි චුත වෙන්නේ. සමහර දෙවිවරු කිද්දා පදූෂිකා කියන අවස්ථාවේදී චුත වෙලා යනවා. මොකක්ද මේ කිද්දා පදූෂිකා කියන්නේ? අපිට වගේ ඕලාරික ආහාර ගැනීමක් දෙවියන්ට නැහැ. දෙවිවරු ආහාරය පිණිස ලබාගන්නේ අමෘතය කියන පානය. මේ අමෘතය කියන පානය ලබා ගන්න තියෙන්නේ දිව්‍ය ලෝකයේහි කාලයෙන්. අවුරුදු 100කට වතාවයි. අවුරුදු 100ක් ගත වුණාම අමෘතය පානය කරන්න ඕන නැත්නම් ශරීරය පවත්වා ගන්න නොහැකි වෙලා එතනින් චුත වෙනවා. මේ දිව්‍ය ලෝකයේ වාසය කරන සමහර දෙවිවරු ක්‍රීඩාවටම ලොල් වී වාසය කරලා අමෘතේ පානය කරන්ට අමතක වෙලා එතනින් චුත වෙලා යනවා. ඒකටයි කිව්වේ කිද්දා පදූෂිකා. ක්‍රීඩාව නිසා චුත වෙලා යනවා. ඊළඟට මනෝපදූෂිකා. දෙවියන්ගේ හිත් තින්වතුනි හරීම පිරිසිදුයි. නමුත් සමහර දෙවිවරු අල්පේ ශාක්‍යව උප්පත්තිය ලැබලා තමන්ට වඩා මහේශාක්‍යව උපදින්නා වූ දෙවිවරුන්ගේ විමාන පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇති කර ගන්නවා. අර පිරිසිදු මනස කිලිටිභාවයට පත්වනවත් එක්කම පූර්ණ ආශ වින්දනය කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා ඒ ලෝකෙන් චුත වෙනවා. ඒකට අය කිව්වේ මනෝපදූෂිකා කියලා. සමහර දෙවිවරු ඒ අවස්ථා දෙකටම හසු වෙන්නේ නැතුව පූර්ණ ආශ වින්දනය කරලා එතනින් චුත වෙනවා. දෙව්වරු චුත වෙනකොටත් පංච නිමිති පහළ වෙනවා කියලායි සඳහන් කරන්නේ අටුවාව. දෙවිවරුන්ට තමන්ගේ පින අනුව ලැබිලා තියෙනා වූ පිපුණු මල් පර වෙලා යනවා. ඒ වගේම දෙවියන්ගේ කිසිලි වලින් දාඩිය දාන්න පටන් ගන්නවා. වස්ත්‍ර තෙත් වෙන්න පටන් ගන්නවා. දෙවියන්ට ලැබිලා තියෙන ආසනවල හිත් අලවන්නේ නැතුව යන්න පටන් ගන්නවා. අනතුරුව නන්දන උයනට එක්කරගෙන ගිහිල්ලා අනෙකුත් දෙවිවරු අවවාද කරනවලු පින්වත් දෙවිය සුගතියෙහි උපදින්න කියලා. ඒක තමයි දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් චුත වෙනකොට සාමාන්‍ය පිළිවෙත. නමුත් මහබෝධි සත්‍යයන්න් වහන්සේ චුත වෙන්න ආසන්න වෙනකොට ශක්‍ර දේවේන්ද්‍රය ඇතුළු සියලු ලෝකවාසී දෙවිවරු එතෙන්ට පැමිණිලා මහබෝධි සත්‍යයන්න් වහන්සේට වැඳගෙන ආරාධනා කරනවලු. කාලෝ යන්තේ මහා වීර uppajjamaatu kucciyan සදේවකං ලෝකං තාරයන්තු බුද්ධස්සවමතං පදං ස්වාමීනි මහ බෝධිසත්වයාණන් වහන්සේ වැඩම කරන්න මවකුසකට සුදුසු කාලයයි මේ ලෝකයේහි අන්ධකාරයේහි වාසය කරන්නා වූ මිනිස්සුන්ට ධර්මයේහි ආලෝකය ලබා දෙන්න කාලයයි ස්වාමීනි ලෝකවාසී සත්‍යයා කෙරෙහි අනුකම්පාවෙන් මව කුසක පිළිසිඳ ගන්න කියලා දෙවිවරු ආරාධනා කරනවා. මහා බෝධිසත්වයාණන් වහන්සේ කාලයේ දීපයේ දේශයේ කුලයේ මව මේ පස් මහා බැලුම් බලනවා. කාලය පිළිබඳව සලකනවා මිනිස්යාගේ වයස අවුරුදු ලක්ෂයයි අවුරුදු 100යි අතරේ නම් උපරිම ආයු අපේක්ෂාව අවුරුදු 100යි ලක්ෂයයි අතරේ නම් අන්න බුදු කෙනෙක් පහළ වෙන්න කාලය හරි. දේශයේ හැටියට බලනවා. භාග්‍යවතුන් වහන්සේලා හැමතැනම පහළ වෙන්නේ නැහැ. සතර මහා දිවයින් වලින් ජම්බුද්දීපයම තමයි සියලු බුදුරජාණන් වහන්සේලා පහළ වීම සඳහා තෝරාගන්නේ. එහෙමනම් දේශයේ හැටියට ජම්බුද්දේශය තෝරා ගන්නවා. ඊළඟට කුලයේ හැටියට එක්ක බ්‍රාහ්මණ කුලය නැත්නම් ශස්ත්‍රීය කුලය කියන කුල දෙකෙන් එකක් තමයි තෝරාගන්නේ. ඒ වගේම අම්මා හැටියට තෝරා ගන්න කෙනාට මාස 10යි දවස් 7ක් ආයුෂ තියෙනවද කියලා බලනවා. මව පිළිබඳව සලකනකොට ඊටත් වඩා තොරතුරු පිළිබඳව සලකනවා. ඒ මව සිල්වත් වෙන්න ඕනේ. ඒ මව ගුණවන්ත වෙන්න ඕනේ. මේ සියලු කාරණාවන් බලනවා. පින්වතුනි කොයිතරම් අපහසුයිද කියලා කල්පනා කරන්ඩ මේ සියලු කාරණාවන් එකට ගැලපෙන එක. නමුත් අතීත සංසාර ගමනේ පින් කරගෙන ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අම්මා වෙන්නම පාරමිතාවන් පුරාගෙන ආපු මහා මායා දේවිය ඒ වෙනකොට ඒ ලෝකෙහි වැඩ වාසය කරනවා. ඒ නිසා මව හැටියට තෝරා ගන්නවා මහා මායා දේවිය. කාලය, දීපය, දේශය, කුලය මව. මේ සියලු කාරණාවන් බලලා සන්තුසිත දිව්‍ය රාජයා එදා දිව්‍ය ලෝකයෙන් නික්මිලා මව කුස තුල පිළිසිඳගන්නේ සිහියෙන්මයි. සිහියෙන්ම මව කුස තුල පිළිසිඳගත්තායින් පස්සේ මේ පිළිසිඳ ගන්නා අවස්ථාවේදී දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකය අතිශයින් ඒකාලෝක වෙනවලු. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. සූර්යාගේ චන්ද්‍රයාගේ ආලෝකය පවා නොලැබෙන ලෝකාන්තරික කියනා වූ නරකය පවා ඒකාලෝක වෙමින් ඔවුනොවුන් හඳුනා ගන්න ස්වභාවයක් ඇති වෙනවලු. වෙන කවදාකවත් මේක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වුණු සමයකදී විතරයි මේක වෙන්නේ. මහ බෝධිසත්වයාණන් වහන්සේ මවකුස තුල පිළිසිඳ ගන්නකොට තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. මේ කාරණාවන් එක්ක කල්පනා කරලා බලන්න පින්වතුනේ චීන මහා ප්‍රාකාරයේ ඇත්තටම අරුම පුදුම දෙයක්ද කියලා. තජ් මහල් කියන්නේ අරුම පුදුම දෙයක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒවා පිළිබඳව අසිරිමත්ය කිය කියා කතා බහ කරනවා වෙනුවට මේ කාරණාවන් කතා කළොත් මොකද වෙන්නේ? ඔබ ඔබේ හිතින්ම අහලා බලන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඉපමණක් නෙමේ භාග්‍යවතුන් වහන්සේ. මම අහලා තියෙනවා මහබෝධි සත්වයාණන් වහන්සේ මව් කුස තුල පිළිසිඳ ගත්තාට පස්සේ ඒ මහා මායා මව් බිසවුන් වහන්සේට මිනිසෙකුටවත් අමනුෂ්‍යයෙකුටවත් කිසිම කරදරයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සතරවරම් දෙව් රජවරු සතර දෙසෙහි වාසය කරමින් මහා මායා මව බිසවට ආරක්ෂා සංවිධාන සලසනවලු. ඔබත් මමත් මව කුස තුල පිළිසිඳගත්තට පස්සේ මෙවන් දේවල් සිද්ධ වුණාද? දැන් වර්තමාන කාලයේදී බෞද්ධ මනෝවිද්‍යාව සහ බටහිර මනෝවිද්‍යාව කියලා කාරණා දෙකක් තියෙනවා. බෞද්ධ මනෝවිද්‍යාවේදී බුද්ධ දර්ශනය පදනම් කරගෙන තමයි මානසික ප්‍රතිකාරයන් නියම කරලා තියෙන්නේ. බටහිර මනෝවිද්‍යාවේ පියා කියලා පුද්ගලයෙක් ඉන්නවා. දැන් බටහිර මනෝවිද්‍යාව තමයි ලෝකයේහි උසස්ම මනෝවිද්‍යාව හැටියට විද්වතුන් විසින් පිළිගන්නේ. එතකොට පින්වතුනි මේ බටහිර මනෝවිද්‍යාවේ පියා මේ ලෝකයට උපදිනකොට මව කුස තුල පිළිසිඳගෙන ඉන්නකොට එතුමාගේ අම්මා වටේ සතරවරම් දෙවිවරු ඉඳලා තියෙනවා. එතකොට කල්පනා කරන්ද ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනකොට මේ මහ බෝධිසත්වයාණන් වහන්සේ මව කුස තුල පිළිසිඳ ගත්තාට පස්සේ බෝසත් මවට විතරයි මේ විදිහ ආරක්ෂාවක් මේ ලෝකෙහි සැලසෙන්නේ. වෙන කිසිම දෙවි කෙනෙක් වෙන කිසිම බ්‍රහ්මයෙක් වෙන කිසිම මිනිසෙයෙකුට මෙවන් ආරක්ෂාවක් සැලසෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අහලා කියනවා. මහ බෝධිසත්වයාණන් වහන්සේ මව කුස තුල පිළිසිඳ ගත්තාට පස්සේ ඒ බෝසත්ත්වයන්න් වහන්සේගේ මෑණියන් පංචශීල ධර්මයේ මනාව ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතය සිදු කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ, සුරාව මත්පැන් පානය කරන්නේ නැහැ. ස්වභාවයෙන්ම සිල්වන්ත භාවයටපත් වෙනවා. මේකත් ස්වාමීනි ආශ්චර්ය අද්භූත ධර්මයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එපමණක් නෙමේ භාග්‍යවතුන් වහන්සේ මං අහලා තියෙනවා. මහබෝධි සත්වයාණන් වහන්සේ මවකුස තුල පිළිසිඳ ගත්තාට පස්සේ බෝධිසත්වයාණන් වහන්සේගේ මවට වෙනත් කිසිදු පුරුෂයෙක් පිළිබඳව රාගසිතක් පහළ වෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි වෙනත් කිසිදු පුරුෂයෙකුට මහබෝධිසත්වයාණන් වහන්සේගේ මෑණියන් පිළිබඳව රාගසිතක් පහළ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බෝධිසත්වයාණන් වහන්සේගේ මවට අන්‍ය පුරුෂයන් පිළිබඳව රාගසිතක් පහළ වෙන්නේත් නැහැ. අන්‍ය පුරුෂයන්ට මහ බෝධිසත්වයාණන් වහන්සේගේ මව පිළිබඳව රාගසිතක් පහළ කරගන්න අවස්ථාවකුත් නැහැ. ස්වාමීනි මේකත් ආශ්චර්ය අద్භූත කාරණාවක් නේද? එපමණක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගෙන්ම අහලා දැනගෙන තියෙනවා. මහ බෝධිසත්වයාණන් වහන්සේ පිළිසිඳ ගත්තායින් පස්සේ බෝධිසත්වයාණන් වහන්සේගේ මවට සුදුසු පරිදි පංචකාම වස්තුන් ලැබෙනවා. ඒ කිව්වේ මිහිරි වූ රූප දකින්න ලැබෙනවා. මිහිරි වූ ඉෂ්ට වූ කාන්ත මනාප වූ ශබ්දයන් අහන්න ලැබෙනවා. මිහිරි වූ ගන්ධයන්, මිහිරි වූ රසයන්, ඒ වගේම මිහිරි වූ ස්පර්ශයන් මේ සියල්ලම බෝධිසත්වයාණන් වහන්සේගේ මවට සුදුසු පරිදි ලැබෙනවා. මේකත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය අద్භූත කාරණාවක් නේද? මම ඉක්මනින් ඉක්මනින් මේ කාරණාවන් පැහැදිලි කරන්නේ දීර්ඝ විස්තරයක් මට සඳහන් කරන්න කාලය නැති නිසා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා මහබෝධිසත්වයාණන් වහන්සේ මව කුස තුල පිළිසිඳ ගත්තාට පස්සේ බෝධිසත්වයාණන් වහන්සේගේ මෑණියන්ට කිසිදු රෝගාබාධයක් ඇති වෙන්නේ නැහැ. අපි මව කුස තුල පිළිසිඳ ගත්තට පස්සේ අපේ අම්මට කොයිතරම්නම් ලෙඩ දුක් ඇති වුණාද? කොන් දෙකක් වුන් ඔළුව එකක් වුන් ඔක්කාරයට පැමිණීම මාස 10 පුරාවටම අම්මා පුදුමාකාර දුකක් වින්දේ අපිව කුසේ තියාගෙන. නමුත් මහ බෝධිසත්වයාණන් වහන්සේගේ මෑණියන්ට කිවිසුමක්වත් යන්නේ නැහැ. නිරෝගී භාවයෙන් යුක්තව දරුවා මාස 10ක් පුරාවට කුසේ හොයාගෙන වාසය කරනවා. එපමණක් නෙමේ සාමාන්‍ය ස්ත්‍රියක් දරුවෙක් කුස පිළිසිඳ ගත්තාට පස්සේ කුස ඉදිරියට නෙරාගෙන එනවා. නමුත් බෝධිසත්වයාණන් වහන්සේගේ මෑණියන්ගේ කුස ඉදිරියට නෙරාගෙන ඒමක් නැහැ උකුල පළල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි. මහබෝධිසත්වයාණන් වහන්සේ මව කුසෙහි වාසය කරනකොට බෝධිසත්වයාණන් වහන්සේගේ මවට තමන්ගේ පුත් කුමාරයව දකින්ට අවස්ථාව ලැබෙනවා පර්යංකයෙන් වැඩ ඉන්න විදිහ. උපමාවකින් කියනවා කහපාට නිල් පාට රතු පාට වර්ණයෙන් යුත් නූලෙන් අමුණන ලද වෙරළු මිනක් අතේ බැඳගත්තා වූ කෙනෙක්. එය හාත්පසින් දකිනවා වගේ. මෑණියන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ පුතණුවන් කුසෙහි පළඟක් බැඳගෙන වාසය කරන විදිය පියවි ඇසින්ම දැක ගන්නට. කොයිතරම්නම් පිනක්ද කියලා බලන්න මේවා නොවේ දාශ්චර්ය අද්භූත කාරණා. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ. මහ බෝධිසත්වයාණන් වහන්සේ ඉපදිලා දවස් 7ක් ගියාට පස්සේ බෝධිසත්වයාණන් වහන්සේගේ මෑණියන් කලුරිය කරනවා. කලුරිය කරලා උප්පත්තිය ලබන්නේ තුසිත දිව්‍ය ලෝකයට. තුසිත දිව්‍ය ලෝකයේහි මහේශාක්‍ය දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා හැටියට උප්පත්තිය ලැබනවා. තෙන්තුනේ අපේ අම්මලා අපිව බිහි කරලා දවස් 7න් මරණයටපත් වුණොත් දිව්‍ය ලෝක යනවා කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් බෝධිසත්වයාණන් වහන්සේගේ මෑණියන් ධර්මතාවයක් හැටියට උන්වහන්සේ මේ ලෝකයේ උප්පත්තිය ලැබලා දවස් 7ක් යනකොට කලුරිය කරලා තුසිත දිව්‍ය ලෝකෙහි උප්පත්තිය ලබනවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය ස්ත්‍රියක් දරුවෙක් කුසේ හොයාගෙන ඉන්නේ මාස 9යි නැත්නම් මාස 9මාරයි. කලාතුරකින් මාස 10ක් කුසේ දරුවෙක්ව හොයාගෙන ඉන්නවා. නමුත් මහ බෝධිසත්වයාණන් වහන්සේ මව කුස තුල පිළිසිඳගත්තු දිනයේ පටන් එක දිනයක්වත් අඩු වැඩි වෙන්නේ නැතුව හරියටම මාස 10ක්ම මව කුස තුල වාසය කරනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ විතරක් නෙමේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය ස්ත්‍රියක් මේ ලෝකයට දරුවෙක් බිහි කරනකොට එක්කෝ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැත්තම් නිදාගෙන ඉන්න ඉරියව්වෙන් තමයි ඒ දරුවා ලෝකයට බිහි කරන්නේ. නමුත් මහබෝධි සත්වයාණන් වහන්සේගේ මෑණියන් මහබෝධි සත්වයාණන් වහන්සේව මේ ලෝකයට බිහි කරන්න හිතගෙන ඉන්න ඉරියව්වෙන් අශිරිමත් කාරණාවක් නොවේද කියලා බලන්න. වර්තමාන කාලයත් සමග සංසන්දනය කර කර සංසන්දනය කර කර බලන්න ඕනේ. එතකොට මේ පින්වතුන්ට මේ ආශ්චර්ය අద్భుත කාරණාවන් පිළිබඳව මනාව වැටහෙනවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ මං ඔබ වහන්සේගෙන් අහලා ඉගෙනගෙන තියෙනවා. මහබෝධි සත්‍යානන් වහන්සේ මෞකුසින් මේ ලෝකයට බිහි වෙනකොට පළමුවෙන්ම උන්වහන්සේව පිළිගන්නේ දෙවිවරු. සතරවරම් දෙවිවරු රත්තරන් දැලක් අරගෙන ඇවිල්ලා බෝධිසත්වයාණන් වහන්සේ වේ රන් දැලෙන් පිළිගන්නවා. අනතුරුව තමයි දේවිය ඉදිරියේහි දරුවාව තබන්නේ. තබලා සඳහන් කරනවා දේවියනි සතුටු වන්න. නුඹ වහන්සේ හරිම පින්වන්තයි. මේ තුන් ලෝකයටම ශාන්තිය උදා කරන ආශ්චර්ය අද්භූත වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ පුත්‍රවණක් මේ නුඹ වහන්සේට ඉපදිලා ඉන්නේ. මහා මායා දේවියට ඒ විදිහට සඳහන් කරනවලු. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ. මම අහලා තියෙනවා. මහා බෝධිසත්වයන්න් වහන්සේ මේ ලෝකයට බිහි වෙනකොට පිරිසිදුවමයි ලෝකයට පහළ වෙන්නේ. දැන් සාමාන්‍ය දරුවෙක් මේ ලෝකයට බිහි වෙනකොට මෑණියන්ගේ ලේ වලින්, සෙම වලින්, අසුචියෙන් තැවරිලා තමයි මේ ලෝකයට පහළ වෙන්නේ. නමුත් මහබෝධිසත්වයාණන් වහන්සේගේ ශරීරයේහි කිසිදු අපද්‍රව්‍යයක් පැවරෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මහා මායා මෞබිසවුන් වහන්සේත් ඊටමත් පවිත්‍රවම බෝධිසත්වයාණන් වහන්සේව මේ ලෝකයට බිහි කරනවා. මෑණියනුත් දරුවත් කියන දෙදෙනාම ඊටමත් පාරිශුද්ධයි. සාමීනි භාග්‍යවතුන් වහන්සේ පමණක් නොවේ. මහා බෝධිසත්වයාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාම මහා බෝධිසත්වයාණන් වහන්සේවත් මෑණියන්වත් වඩාත් පිරිසිදුභාවයට පත්වීම පිණිස උණුදිය ධාරාවක් සහ ඇල්දිය ධාරාවක් වශයෙන් දිය ධාරාවෝ දෙකක් අහසින් ඉබේම කඩාගෙන හැලෙනවා. පින්වතුනි අපි උපන්නාට පස්සේ උණුදිය ඇල්දිය තබා කිසිම දෙයක් නැහැ. අපේ මෑණියන්ට සමයට පානය කරන්න වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් ළඟ ඉඳ නැතුව ඇති. මහ බෝධිසත්වයන්න් වහන්සේ පහළ වෙනකොට අහසින් උන්වහන්සේගේ පුණ්‍යානුභාවය නිසාම උනුදිය කැමති නම් උනුදිය පෑන් පහසු වෙන්න, ඇල්දිය කැමති නම් ඇල්දිය පෑන් පහසු වෙන්න. මේවා නොවේද පින්වතුනි ආශ්චර්ය අද්භූත කාරණා. අද කාලේ සිද්ධ වෙන්නා වූ දේවල් මොනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එපමණක් නෙමේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා බෝධිසත්වයන්න් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ උන්වහන්සේ සිව් දිශාවම බලනවා නැගෙනහිර දිශාව බලනවා දකුණු දිශාව බලනවා බටහිර දිශාව බලනවා තමන් වහන්සේට වඩා සීලයෙන් ගුණයෙන් උසස් වූ ශ්‍රේෂ්ඨ උත්මයෙක් ඉන්නවද කියලා එහෙම බලනකොට කවුරුවත් පේන්නේ නැහැ දෙවිවරු වැඳගෙන සඳහන් කරනවා ඒ ඒ දිශාවන් වල ඉඳගෙන ස්වාමීනි මහ බෝධිසත්වයාණන් වහන්සේ ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් මේ තුන් ලෝක ධාතුෙහි නැහැ කියලා. අනතුරු අවසානයේදී උතුරු දිශාවට හැරිලා සත්පියවරක් තබනවා. සත්පියවරක් වැඩම කරලා සඳහන් කරනවා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්භවෝති මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙනවා මම ලෝකයට ජේෂ්ඨ වෙනවා මේ මගේ අන්තිම උපතයි නැවත උප්පත්තියක් නැහැ අපි උපන්නාට පස්සේ මොකද්ද කළේ පින්වතුනි උඩුබෙලි අතට හැරිලා ඉවරයක් නැතුව කෑග ගහ ඇඬුවා බලන්නකො මහ බෝධිසත්වයන්න් වහන්සේ උප්පත්තිය ලැබුවාම සත්‍යවරක් තබලා ගිහිල්ලා සිංහනාදයකුත් පවත්නවා මීටත් වඩා අසිරිමත් කාරණා පින්වතුනි තවත් ලෝකේ තියනවාද සූත්‍ර පිටකෙහි පෙළ දහම තුල මජ්ක්‍ධිම නිකායෙහි ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනයෙන් මේ සඳහන් කරන ඒවා. නිකන් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. තවත් විශේෂිත සිදුවීමක් සිද්ධ වෙනවා. මහා බෝධිසත්වයාණන් වහන්සේ මවකුසින් මේ ලෝකයට බිහි වෙනකොට මරුන් සහිත දෙවියන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේහි විශාල ආලෝකයක් පහළ වෙනවා. දසදහසක් සූර්යයා පෑවුවත් දසදහසක් චන්ද්‍රයා පෑවුවත් ඒ ආලෝකයට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ විශාල ආලෝකයේ ලෝකාන්තරික නරකයේහි පවා පැතිරිලා යනවා. ලෝකාන්තරික නරකයේහි දුක් විඳින්නා වූ නිරේ සත්‍යයෝ. එදා තමයි දකින්නේ තවත් මෙවැනිම සත්‍යයෝ මේ නිරේ දුක් විඳිනව නේද කියලා. ඕනවුන් දැක හඳුනා ගන්න දවස මහ බෝධිසත්වයාණන් වහන්සේ මේ ලෝකයට බිහි වෙන දවස කොයිතරම්නම් ආනුභාවයක් කොයිතරම්නම් අශිරිමත්භාවයක් එදා මේ ලෝකෙහි තියෙන්න ඇතිද චිත්ත රූප මවාගෙන සාදුකාර දෙන්න වටිනව නේද පින්වතුනි එදා ලෝතර බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී මහ බෝධිසත්වයාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අල්ප වූ ස්වල්ප වූ ආශ්චර්ය අබ්බූත කාරණාවන් කීපයක් විතරක් ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා. මෙච්චරක් නෙමෙයි පින්වතුනි ආශ්චර්ය අද්භූත කාරණාවන් තියෙන්නේ. එච්චර විතරක් නෙමෙයි පින්වතුනි ආශ්චර්ය අද්භූත කාරණාවන්. මහ බෝධිසත්වයාණන් වහන්සේ අවුරුදු 6ක් 7ක් වෙනකොට ආනාපාන සතිය ප්‍රථම ධානයේට තනියම සමවදිනවා. එදා මහ බෝධිසත්වයාණන් වහන්සේ මහා බිනිෂ්ක්‍රමණය සිදු කරනකොට වහලා තිබුණු මාලිගාවේ දොරවල් ඉබේම ඇරෙනවා. කන්තක අස්සයාගේ කුරහඬ කාටවත් නැහෙන්නේ නැහැ. දුෂ්කර ක්‍රියා කරන කාලය, ඉන් අනතුරුව උදා වෙන කාල සීමාව, අසිරිමත් අද්භූත ආශ්චර්ය කාරණාවන්ගෙන් පිරුණු ජීවිතයක් ලෝතුරා බුදු පියාණන් වහන්සේලාගේ ජීවිතය. මහ බෝධිසත්වයාණන් වහන්සේලාගේ ජීවිතය. ඒ සියල්ල පැහැදිලි කරන්න පින්වතුනි කාලය නැහැ. මේ පින්වත් පිරිස ඒවා කියවලා ඉගෙන ගන්න ඕනේ. මේ සූත්‍ර දේශනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණාවන් පැහැදිලි කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද නුඹෝය පැහැදිලි කරපු සියලු ආශ්චර්ය අද්භූත කාරණාවන් මහා බෝධිසත්වයාණන් වහන්සේගේ ජීවිතය තුළ මනාව තිබුණු කාරණාවන්මයි. මම තවත් කාරණාවක් නුඹට දේශනා කරන්නම්. ආනන්ද ලෝතර බුදු පියාණන් වහන්සේට ප්‍රකටවම වේදනාවන් උපදිනවා. ප්‍රකටවම වේදනාවන් පවතිනවා ප්‍රකටවම වේදනාවන් දුරු වෙනවා. ප්‍රකටවම සංඥාවන් උපදිනවා ඒ සංඥාවන් ප්‍රකටවම පවතිනවා ප්‍රකටවම දුරු වෙනවා විතර්කයෝ ප්‍රකටවම පහළ වෙනවා ප්‍රකටවම පවතිනවා ප්‍රකටවම දුරු වෙනවා පින්වතුනි මේ කාරණාව ඊටමත් ගැඹුරුයි වේදනාව පිළිබඳව ඇති වෙනකොට අපිට දැනෙන්නෙත් නෑ පවතිනකොට චුට්ටක් දැනෙනවා නැති වෙලා යනකොට කොහොමවත් දැනෙන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේට මේ සියලු කාරණාවන්ගේ උප්පාද තితి භංග කියන කාරණා තුන මනාව තේරුම් ගන්න පුළුවන් කියලයි ආනන්ද ස්වාමීන් වහන්සේට මේ උගන්වන්නේ මේ සූත්‍ර දේශනාව අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද නුඹ විසින් ප්‍රකාශ කරපු ඒ ආශ්චර්ය අద్භූත කාරණාවන් අතරට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ වේදනා සංඥා විතක්ක ආදී ධර්මතා ප්‍රකටවම ඉපදීම ප්‍රකටවම පැවතීම ප්‍රකටවම නිරුද්ධ වීම කියන කාරණාවත් දරා ගන්නට ආනන්ද සාමීන් වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා සාදුකාර පවත්වමින් මේ සූත්‍ර දේශනාව අනුමෝදන් වුණා කියලා දේශනාවේ සටහන් වෙලා තියෙනවා සූත්‍ර දේශනාව පිළිබඳව කරුණු ඇතුළත් අට කතාවේ ඉතාම අල්ප වූ කරුණු ටිකක් විතරයි මම මේ පින්වතුන්ට කියලා දුන්නේ. කියා දෙන්න කාලය නැති නිසා. සූත්‍රය ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ ශුන්්‍යත වර්ගයේහි අච්චරි අබ්බූත සූත්‍රයේ හැටියට. අරුත් විවරණ සැපයුවේ මජ්ක්‍ධිම නිකායේ පපංච සුජනී අට කතාවේ සිංහල පරිවර්තනය නම් හතරවෙනි පොත් වහන්සේ. එහෙමනම් මේ කාරණාවන් ඇතුළත් ග්‍රන්ථයෝ කියවලා බලලා ඒ ධර්මකාරණා දරාගෙන ඒවා මෙනෙහි කරමින් බුද්ධානුස්සති භාවනාවක් බවට පරිවර්තනය කරගන්නට ඒ උපදින්නා වූ සමාධිය විදර්ශනාවට හරවගෙන විදර්ශනා ඥාන උපදවාගෙන සංසාර දුකින් එතර වෙන්න මේ සියලු පුණ්‍ය සංස්කාර ධර්මයෝ හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේදී උපදවාගත් මේ සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ මාව මේ සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කොට වදාළ මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේලාටත් මාව මේ ලෝකයට බිහි කර මාව හදා වඩා පෝෂණය කරපු ආදරණීය මෑණියන්ට පියාණන්ට මට අනේක විද උපකාර කරපු සහෝදර දෙපළට ඒ වගේම බණ අහපු මේ පින්වත් පිරිසට මිය පරලෝ ගියපු සියලුම සංසාරගත ඥාතීන්ට අනන්ත සක්වල වාසී සියලු දෙවියන්ට රටවාසී ලෝවාසී තුන්ලෝවාසී අනන්ත සක්වලවාසී සියලු සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න අපි ධර්ම දේශනා කරලා උපදවාගත්තු පිනත් ඔබ ධර්ම ශ්‍රවණය කරලා එක්රැස් කරගත්තා වූ මේ උතුම් පිනත් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති